ධර්මානුශාසනාව ගරුතර ධර්මදේශක ආනන් වහන්සේ කලුතර නාගොඩ ගල්ලස්ස ශ්‍රී ජිනවංශ යෝගාශ්‍රම වාසී පූජනීය ගලමඩ සම්බුද්ධාලෝක ස්වාමීන් වහන්සේ අද සාදු සාදු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සන්දම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්කදං ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා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 නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සස්තින් සීමානි භික්කවේ මහා පුරිතස්ස මහා පුරිස ලක්කනානි යේහි සමන්නාගතස්ස මහා පුරිසස්ස දේව ගතියෝ භවಂತಿ අනඤ්ඤා තතේ අගරං අජ්ජාවසති රාජා හෝති චක්කවත්තී තතේ කෝපන අගරස්මානගාරියම් පම්බජති අරහං හෝති සම්මා සම්බුද්ධෝ ලෝකේ විවත්තච්ඡද්දෝති සාදු සාදු සාදු ශ්‍රද්ධාවන්ත පින්වතුනි තුලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ දස බලධාරී සරුවත්න සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ත්‍රී දේහයේ පිහිටා තිබුණු මහා පුරුෂ ලක්ෂණ හා සම්බන්ධයෙන් ප්‍රකාශ වන දීර්ඝ සූත්‍ර දේශනයකට අයිති පාඨයකුයි අද ධර්ම දේශනය සඳහා මාතෘකාවසෙන් ඉදිරිපත් කරන්නට යෙදුනේ දීඝනිකායේ පාටික වර්ගයේ සඳහන් වන පස්වෙනි සූත්‍රය ලක්කන සූත්‍රයයි. දීර්ඝ සූත්‍ර දේශනයක් නමුත් වේලාවේ පමණින් සංක්ෂේපයෙන් මේ මහා පුරුෂ ලක්ෂණ සම්බන්ධව කෙටි හැඳින්වීමක් ඉදිරිපත් කරන්නයි දැන් මේ සූදානම් වෙන්නේ. ඒ නිසා අපේ ශාන්තිනායකයන් වහන්සේගේ ත්‍රිදේහයේ දෙපාන්තයේ පටන් සිරස්තලයේ දක්වාම මහා පුරුෂ ලක්ෂණ 32ක් පිහිටා තිබුණු බව අපි කවුරුත් අහලා තියෙනවා. ඒ නිසා මේ දීඝනිකායේ ලක්ෂණ සූත්‍රයේ සඳහන් වෙන්නේ ඒ සාන්තිනායකයන් වහන්සේට මේ මහා පුරුෂ ලක්ෂණයන් ලැබුණේ කුමන කුසලයක් නිසාද? ඒ වගේම ඒ ලක්ෂණය පිළිපීමෙන් තථාගතයන් වහන්සේට ලැබුණු ආනිසංස කවදේද යන්න දීර්ඝ වශයෙන් මේ ලක්ෂණ සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ දේශනේ බුද්ධ ගුණ හා සම්බන්ධ දේශනාවකුයි. මේ පින්වතුන් සෑම දිනම සෝදානම් වෙන්නේ පැයක් පමණ කාලයක් තුල ඊතා වටිනා ධර්මානුශාසනාවක් ශ්‍රවණය කර ගැනීමටයි. ඒ නිසා සාන්තිනායකයන් වහන්සේ මහා මංගල සූත්‍ර දේශනයේදී සඳහන් කළ තියෙනවා කාලේන ධම්ම ශ්‍රවණං ඒතම් මංගල මුත්තම යනුවෙන් සුදුසු අවස්ථාවන්හි බුදුබණ ඇසීම මෙලව දියුණුව පරලොව සුගතිය සාන්ත නිවන පිණිස පවත්නා මහා මංගල ධර්මයක් යනුවෙන් දේශනා කළා කියනවා ඒ නිසා දැන් මේ සෑම දිනම සෝදානම් වෙන්නේ මහා මංගල ධර්මයක් මුදුන්පත් කර ගැනීමට බැවින් ධර්මානිසංස කතාවකට වැඩි කාලයක් ගන්නෙ නෑ. මොකද ධර්ම දේශනාවේ ධර්ම ශ්‍රවණී ආනිසංස දන්නා පින්වතුනි මීට සවන් දෙන්නේ. ඒ නිසා මේ ස්වල්ප වේලාවක් තුළ පැවැත්වෙන ධර්මානුශාසනාවේදී සෑම දිනම සාවධාන වෙමින් කාලේන ධම්ම ශ්‍රවණං ඒතම් මංගල මුත්තම යන දහම් පදය මහා මංගල ධර්මයේ මුදුන්පත් වන ආකාරයට සමාධිගත වූාක් මෙන් මේ දහම් පදයට සාවධානව සවන් දෙත්තා කියලා මෛත්‍රියෙන් ආරාධනා කරනවා. එවාගේ මේ කියවෙන දහම් පදයක් පදයක් පාසාම අප සෑම දෙනාට ධාන, සමාධි, සමාපatti, අභිඥා බල විපස්සනා ඥාන මාර්ගඵල ප්‍රතිලාභයෙන් ප්‍රාර්ථනා කරන බෝධි ඥානයකින් සාන්ත නිවන් සුව පිණිසම හේතු වේවා කියන ප්‍රාර්ථනය අපි ඇති කර ගන්නට ඕන. පින්වතුනි අපේ ශාන්තිනායකයන් වහන්සේ ලුම්බිනි සාල වනෝද්‍යානයේ උප්පත්ති මංගල්‍යයට පත් වූ දවසේදී අසිත කාලදේවල තාපසතුමා දිවා විහරණය සඳහා තවුතිසා භවනට වැඩම කළා. එදා ඒ තවුතිසා භවනයේ දෙවි දේවතාවෝ වෙනදාට වඩා ප්‍රීතිගෝසා පවත්වනවා දැකලා අහලා තියෙනවා ඇයි අද මේ තමුන්නාසේල වෙනදට වඩා සතුටින් ඉන්නේ? ඇයි තාපසයන් වහන්සේ දන්නේ නැද්ද? සුද්ධෝදන රජමැදුරේ ලෝතුරා බුදු වෙන බුද්ධාංකුර පුත්‍රවණක් උපන්න. ඒකයි අපිට මේ සන්තෝෂේ. ඒ වෙලාවේ මතිත කාල දේවල තාපසතුමා පැමිණිය සුද්ධෝදන රජමැදුරට. පැමිණිලා අසා සිටියේ මේ නිවසේ දරුවෙක් උපන්නද? එහෙමයි. ඒ දරුවා මට බලන්න ඕන. සුද්ධෝදන පියමහරජතුමා තමන්ගේ පුත්‍ර වන වඩම්මාගෙන වඩාගෙන පැමිණියා තමන්ගේ ආචාර්යවරයාට වන්දවන්න. ඒ වෙලාවේ මේ පුත්‍ර වන අසිර තාපසතුමාට වන්දවන්න පාත් කරනකොට මේ කුමාරයාගේ පතුල් ගිහිල්ලා තාපසතුමාගේ නලසාලේ ජට්ටාවේ හැපුණා. මේ අසිර තාපසතුමා ලක්ෂණ සාත්‍රයේ පරතරට දාන්නා කෙනෙක් බැවින් ශ්‍රී පතුලේ පිහිටා තිබුණු 108 මංගල ලක්ෂණයන් දැකලා එකපාරටම සිනා වෙලා ඇඬුවා. ඒ වෙලාවේ සුද්ධෝදන පියමාරයතුමා ඇසුව මොකද ස්වාමීන් වහන්සේ සිනහසුනේ මොකද ඇඬුනේ? මේ දරුවා එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. මතු අනාගතේ ලෞතුරා බුදු වෙනවා. ඒ නිසාමන සන්තෝෂෙට hina වුනේ. හැබැයි මේ බුදු ආශ්‍රිය මට දකින්න ලැබෙන්නේ නැහැ. මං ඊට කලින් කලුරිය කරලා අරූපී ලෝකෙ උපදිනවා. ඒ නිසා මට කනගාටුවට ඇඬුනේ කීවා. ඒ අනුව කුඩා අවදියේම තේරුම් ගත්ත සියලු දෙනා මේ කුමාරයා ඒකාන්තයෙන්ම ලෞතර බුද්ධ රාජ්‍යයට පත් වෙන බවට ඔය අතර මේ කුමාරයා ඉපදිලා පස්වෙනි දවසේදී බ්‍රාහ්මණවරු 108ක් මාලිගාවට ගෙන්වලා ආහාර පාන ආදීන් සංග්‍රහ කරලා මේ කුමාරයාට නමක් කියන්න බාර දුන්නා. ඒ 108 දෙනා අතුරින් විශේෂ බ්‍රාහ්මණවර පඬිවරු 8 දෙනෙක් වෙන් වෙලා මේ පුතාණන්ගේ ලක්ෂණ පරීක්ෂා කරලා ඒ 8 දෙනා අතුරින් 7 දෙනෙක්ම ඇඟිලි දෙකක් ඔසවලා කියා හිටියා මේ දරුවා ගිහිගෙයි හිටියෝ සාක්විති රජ වෙනවා පැවිදි වුණත් ඒකාන්තයෙන්ම ලෞතුරා බුදු වෙනවා කියලා. එසේ නමුත් එතන සිටි අවුරුදු 16ක් වයස දැන් මේ මොහුකුරා ගිය පොණ්ණඤ්ඤ මානවකතුමා එක ඇඟිල්ලක් ඔසවල කිව්වා මේ දරුවා කිසිවිදකට ගිහිගෙයි රැඳෙන්නේ නැහැ සාක්විති රජ වෙන්න අවුරුදු 29 දී පැවිදි වෙනවා අවුරුදු 35 දී බොමුලාරා වැඩ ඉඳගෙන මාර පරාජයකට ලෞතුරා බුදු වෙනවා කියලා ඒ වෙලාවේ අනිත් සෑම දෙන අසා හිටිය දරුව කොහොමද ඒ වචනය කිව්වේ ආචාර්යයන් වහන්සේ බලන්න මේ දරුවාගේ නලල් තලයේ තියෙන ඌන රෝම ධාතුව බලන්න සක්විති රජවන උතුමාගේ මේ ඕනරෝම ධාතුව සතරම් පාටින් වාමාවර්තව කරකිලා යටියක් බලාගෙන පිහිටනවා. නමුත් බලන්න මේ උතුමන් වහන්සේගේ ඌර්ණරෝම ධාතුව සුදුම සුදු පාටයි දක්ෂිනාවර්තව කරකිලා උඩුවක් බලාගෙන පිහිටා තියෙනවා මෙන්න ලෝතුරා බුදු වෙන බවට ලාංඡනය. ඒ අනුවදා සියලුම දෙනා තේරුම් ගත්ත මේ කුමාරයන් වහන්සේ කිසි විටක ගෙහි ගෙයි රැඳෙන්නේ නැත ඒකාන්තයෙන්ම ලෞතර බුදු වෙනවා කියලා. ඒ නිසා තමයි ලෝකයට යහපතක් අර්ථය කියන අර්ථයෙන් සිද්ධාර්ථ කියන නම ඇති වුනේ. ඔය අතර ඒ කියු පරිද්දෙන්ම බෝසතාණන් වහන්සේ අවුරුදු 29 දී මහා විනිශ්චයමනේ කොට පැවිදි වුණා. අවුරුදු 35 දී බොමුණාරා වැඩ ඉඳගෙන සපිරිවාර මාර පරාජය කොට සවාසනා සකල ක්ලේශයන් සෝදා හැර සරුවඥ සාඥාන ප්‍රතිලාභයෙන් ලෞතර සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත් වී වදාළා. ඔය අතර භාග්‍යවතුන් වහන්සේ තැවැත් නුවර ජේතවන මහා විහාරේ වැඩ ඉන්නා දිනක අනද මාහිමියන් වහන්සේ පින්නපාති වඩිද්දි සාවත්ති නගරයෙහි මිනිසයන් අතර ඇති වුණු කතා බහක් අහන්න ලැබුණා. අද කාලේ වාගේ නෙවෙයි ඒ කාලේ මනුස්සය ඒක රාශි වුණාම මේ ලෞකික දේවල් ගැන කතා කර කර ඉන්නේ නැහැ. බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ, සීලය ගැන, ප්‍රතිපත්තිය ගැන මේව තමයි ඒ කාලේ මනුස්සය කතා කර කර ඉන්නේ. ඔය අතර අනදමාහිමියන් වහන්සේට අහන්න ලැබුණා සමහර මනුස්සයන් අතර කතාවක් තියෙනවා අපේ සාන්තිනායකයන් වහන්සේගේ දෙපාන්තයේ පටන් සිරස්තලයේ දක්වාම මහා පුරුෂ ලක්ෂණ පිටා තියෙනවා හරියට තවතිසා භවනේ මුලපටන් අග දක්වා මලින් පිරී තියෙන පරසතු වෘක්ෂය වාගේ තන් ඇඟයක් වාගේ පුදුම විදිය සෝභමාන ශරීරයක් තියෙනවා දෙවියෙකුටව බ්‍රහ්මයෙකුටව මිහිපිට කිසිම කෙනෙකුට මේ වාගේ දේහයක් නෑ නේද මෙවැනි දේහ ලක්ෂණ ලැබුණේ කවර කුසලයක් නිසාද කුමන පුණ්‍යානුභාවයක් නිසාද කියලා මිනිස්සු අතර කතාවක් ඇති වෙනවා. ඒක තමයි අනද මාහිමියන් වහන්සේට අහන්න ලැබෙන්නේ. ඒ අනුව අනද මාහිමියන් වහන්සේ තවැත්නුවර ජේතවනයේත වැඩම කරලා භාග්‍යවතුන් වහන්සේ වෙත වැඳ නමස්කාරයෙන් කියා සිටිය ස්වාමීනි මිනිසයන් අතර කතාවක් ඇති වෙලා තියෙනවා භාග්‍යවතුන් වහන්සේගේ ශරීරය තරම් සෝභමාන ශරීරය තරම් ලස්සන වූ ශරීරයක් දෙවියෙකුටවත් බ්‍රාහ්මණයෙකුටවත් ඇත්තේ නැහැ. ඉතින් මේ වාගේ මහා පුරුෂ ලක්ෂණ ලැබුණේ කවර කුසලයක් නිසාද, කවර පුණ්‍යානුභාවයන් නිසාද කියලා කතාවක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා ස්වාමීන් සියලු දෙනා කෙරෙහි අනුකම්පාවෙන් ඒ සම්බන්ධයෙන් පහදා දෙනසේක්වා කියලා ආරාධනා කළා. ඒ වෙලාවේ තමයි සරුවත් වහන්සේ පැවැත්වර ජේතවන මහා විහාරයේදී සිවණ පිරිස මැද්දේ මේ ලක්ෂණ සූත්‍රය දේශනා කරන්නට යෙදුනේ. මේ මුලින් කියවෙන සූත්‍ර පාඨය තමයි මාතෘකාවතෙන් ප්‍රකාශිත වුනේ. ද්වත්තින්සා දත්තේන් සීමානි භික්කවේ මහා පුරිසස්ස මහා පුරිස ලක්ෂණානි මහා මහණෙනි ලෞතර බුදුවන සාක්විති රජවන උතුමන්ට පිහිටන මහා පුරුෂ ලක්ෂණ 32ක් ඇත. යේයි සමන්නාගතස්ස මහා පුරිසස්ස දේවගතියෝ භවಂತಿ අනඤ්ඤා. එවැනි මහා පුරුෂ ලක්ෂණ පිහිටන්නා වූ පුරුෂෝත්තමයන් වහන්සේ නමකට ගති දෙකයි තියෙන්නේ. ඊට වැඩිය නෑ. සතේ අගාරං අජ්ජාවසති රාජා හෝති චක්කවර්තී එවැනි මහා පුරුෂෝත්තමයන් වහන්සේ නම ගිහිගෙයි රැඳුනොත් ඒකාන්තයෙන්ම සතර මහා දිවයින් වලට අධිපති పూర్වි දේහය අපරගෝයානේ උතුරු කුරු දිවයින ජම්බුද්දීපය කියන මේ සතර මහා දිවයින් වලට අධිපති එවාගේම සප්තවිධ රත්නයන්ගෙන් යුක්ත සතරාකාර ඉර්ධියකින් යුක්ත චක්‍රවර්ති රාජ සම්පත්තියට පත් වෙනවා තචේකෝපනගාරස්මානගාරියම් පබ්බජති අරහං හෝති සම්මා සම්බුද්ධෝ ලෝකේ විවත්තච්ඡද්දෝති යම්මේකින් එවැනි මහා පුරුෂෝත්තමයන් වහන්සේ නමක් ගිහිගෙයි නික්මිලා පැවිදි වුණොත් ඒකාන්තයෙන්ම සවාසනා සකල ක්ලේශයන් සෝදා හැර ලෞතුරා සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත් වෙනවා මේකයි මේ මාත්‍රිකා කළ සූත්‍ර පාඨයේ සරල අදහස කෙටි තේරුම ඒ අනුව පින්වතුනි අපේ ශාන්තිනායකයන් වහන්සේගේ දෙපතුලේ පටන් තිරස්සලේ දක්වාම මහා පූජ ලක්ෂණ 32ක් පිහිටා තිබුණා. මේදී අපි තේරුම් ගත යුතු කරුණු හතරක් තියෙනවා. ඒ කියන්නේ ශාන්තිනායකයන් වහන්සේට ලැබුණු මහා පුරුෂ ලක්ෂණයයි ඒ ලබන්න හේතු වෙච්ච කුසලයයි ඒ වගේම ඒ මහා පුරුෂ ලක්ෂණය හඳුන්වා දීමට යොදන උපමාවයි ලක්ෂණානිසංශයයි කියලා කරුණු හතරක් තියෙනවා දැනගන්න. ඒ දේශනාවේ සඳහන් වෙනවා කතමානිතානි භික්ඛවේ මහා පුරිසස්ස මහා පුරිස ලක්ෂණානි මහා පුරුෂෝත්තමයන් වහන්සේ නමකට පිහිටන මහා පුරුෂ ලක්ෂණ කවරේද? ඉද භික්ඛවේ මහා පුරිසස්ස සුපතිත්ථ පාදෝ හෝති මහා පුරුෂෝත්තමයන් වහන්සේට පීතන්නා වූ මහා පුරුෂ ලක්ෂණ තුළින් පළමුවෙන් තමයි සුප්පතිත්ථ පාදෝ හෝති. මහා පුරුෂෝත්තමයන් වහන්සේට සුපීති ශ්‍රීපතුල් ඇතිසේක. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රීපතුල සාමාන්‍ය මිනිසයන්ගේ වගේ නෙවෙයි බෙරසක් වාගේ සමානයි සමතලයි. දැන් සාමාන්‍ය මිනිසයන්ගේ පතුලේ මැද හරිය පොළවේ ස්පර්ශ වෙන්නේ නැහෙනේ. නමුත් භාග්‍යවතුන් වහන්සේගේ සබ්බාවන්තේන පාදතලේන පටවිම් පුසති මුලින් මැදින් අගින් එකවරට එක හා සමාන ලෙස භාග්‍යතුන් වහන්සේ ත්‍රිපත් වල පොළවේ ස්පර්ශ වෙනවා මේක තමයි තුපිහිටි ත්‍රිපත් වල තිබව කියන මහා පුරුෂ ලක්ෂණය දෙවැනි කාරණය චක්කානි ජාතානි සාස්සානි සනේමිකානි සනාබිකානි සරුවත් යන වහන්සේගේ ත්‍රිපත් වල බෙරසක්කා සමාන සමතලා සුපීරි සිරිපතුල බැවින් එයි පිහිටා තියෙනවා බෙරසක්කා සමාන සමතලා නිසාම දහසක් දැවී ඇති නිම්වලලුවා නැඹසහිත චක්‍ර ලාංඡන දෙකක් පිහිටා තියෙනවා. ඒ චක්‍ර ලාංඡනයේ වටේට 108 මංගල්‍ය ලක්ෂණයන් පිහිටා තියෙනවා පතුල් දෙකේම 216ක් වෙන ආකාරයට. හරියට අර කරත්තරෝ දෙක ගරාදි පිහිටන්න වාගේ. ඒ තමයි දෙවෙනි මහා පුරුෂ ලක්ෂණය. ඊළඟ ලක්ෂණය තමයි මුදුතරුණ හත්ත පාදෝ හෝති. මුදුතරුණ හත්ත පාදෝ හෝති කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අතුල් පතුල් එදවස උපන්න ලදරුවෙකුගේ වාගේ දහස් වාරයක් පෙරූ පුළුන් රොදක් වාගේ බොහොම මුදුමුලක් අතුල් පතුල් සරුවත්ඥාන් වහන්සේට පිහිටා තිබුණා. ඒ වගේම ජාලහත් පාදෝ හෝති. ජාලහත් පාදෝ හෝති කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ඇඟිලිවල පිහිටීම කොයි වගේද? දක්ෂ ලියවන වඩුවෙකු විසින් ජානීර පුවරුවක ඒ ජානීර කෝරු බොහොම මනෝන්‍යාකාරයට සකස් කරනවා. මුලින් මහතයි අගින් කුඩයි. ඒ වාගේ භාග්‍යවතුන් වහන්සේගේ ඇඟිලි මනෝන්‍යාකාරයට මාස ධාතුවෙන් පිරී පවතිනවා. ඒකයි ජාලහත්ත පාදෝ හෝති. ඊළඟ කාරණේ උස්ස සංකපාදෝ හෝති. උසසංකපාදෝ හොති කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ත්‍රිපතුලේ ගොප් මාංශය ගොප් ඇටය සාමාන්‍ය මිනිසයන්ගේ වගේ නෙවෙයි ධර්ම කොටින් පිළිටා තියෙනවා. ඒකයි උසසංකපාදෝ හොති. ඊළඟ ලක්ෂණය ඒනිජංගෝ හොති. ඒනිජංගෝ හොති කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ කෙන්ඩා යුගලය ජංගා යුගලය ඕල්මුවන්ගේ කෙන්ඩාව මෙන් හරියට දක්ෂ වඩුවෙකු විසින් ලියන ලද මේස කකුලක් වාගේ මාංශ ධාතුවෙන් පිරී අස්තිනහර නොපෙනෙන ආකාරයට පිහිටා තියෙනවා. ඊළඟ ලක්ෂණය ආජානුලම්බී හත්තත. ආජානුලම්බී හත්තත කියන්නේ භාග්‍යතුන් වහන්සේට පුළුවනි හිතගෙන දෙදෙන පිළිමදින්න. සාමාන්‍ය මිනිසයන්ට ටිකක් නැමෙන්න අවශ්‍යයිනේ. නමුත් භාග්‍යවතුන් වහන්සේට පුළුවන් ශ්‍රී හත්ත දෙකෙන් සිටගෙනම දෙදෙන පිළිමදින්න. ඒක විශේෂ ලක්ෂණය. ඊළඟ කාරණය පෝසෝ හිතවත් ගුය්‍යෝ හෝති. සාන්තිනායකයන් වහන්සේගේ පුරුෂ ලිංගය හරියට බුසඹ රාජයෙකුගේ ලිංගය වාගේ නෙළුම් මලක නෙළුම් බට්ටේ සැඟවී තියෙන වාගේ කෝෂයකින් වැසුණු පුරුෂ ලිංගයක් පිහිටා තිබුණා. ඊළඟ ලක්ෂණය සුවන්න වන්නෝ හෝති. සාන්තිනායකයන් වහන්සේගේ ශ්‍රී දේහ වර්ණය රන්වන් පැහැති. හරියට කිනිරි මලේ පැහැයට සමානයි ශ්‍රීදේහ වර්ණය. ඊළඟට සුකුම චවිත. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේට පිහිටා තිබුණ සිනිඳු මුදු සිවියක්. තෙල් බිඳුවක්වත් වතුර බිඳුවක්වත් දාඩිය බිඳුවක්වත් ශ්‍රීදේහ රැඳෙන්නේ නැහැ. නෙළුම් පෙට්ටිවල වතුර රැඳෙන්නේ නැහැ වගේ. ඒක විශේෂ ලක්ෂණයක්. ඊළඟට ඒක එක ලෝමෝ හෝති. ඒක එක ලෝමෝ හෝති කියන්නේ භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී දේහේ පිහිටා තිබුණු නවානුදාස රෝමකූප සියල්ලම එකක් එකක් බැගින් පිහිටා තියෙනවා. ඒ සියල්ලම උඩුවක් බලාගෙන පිහිටනවා දක්ෂිනාවතව කරකිලා නිල වරණයෙන් බබලනවා. ඒකයි ඒක ඒක ලෝමෝ හෝති. ඊළඟ කාරණය භක්මුජ්ජුගතෝ හෝති. භක්මුජ්ජුගතෝ හෝති කියන්නේ භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී දේහය දෙදණින්වත් කටියෙන්වත් කොන්දෙන්වත් නොනැමී ඍජුව පිහිටා තියෙන බ්‍රහ්ම රාජයෙකුගේ ශරීරය වාගේ ඍජුව. ඊළඟට සත්තුසදෝ හෝති. සත්තුසදෝ හෝති කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ දෙපිටි අතුල්, ඒ වගේම දෙපිටි පතුල්, දේවුර, හිත කොන්ද මේ කියන ස්ථාන හත මාංශ ධාතුවෙන් පෙරේ පවතිනවා. ඊළඟට සීය පුබ්බද්ද කායත. සීය පුබ්බද්ද කායත කියන්නේ සිංහරාජයාගේ ඉදිරිපසකය බොහොම තේජාන්විතයි. භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරිපසකයත් පසුපසකයත් බොහොම තේජාන්විතව මාංශ ධාතුවෙන් පිරී පවතිනවා. ඊළඟට චිතාන්ත රාන්සෝ හෝති. චිතාන්ත රාන්සෝ හෝති කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ පිටකොන්දේ කටුබේලිය ඒ මැද දැලවර නොපෙනෙන ආකාරයට මාංශ ධාතුවෙන් පිරී සම්පූර්ණවක් වාගේ පිරී පවතිනවා. බොහොම අලංකාර මනෝන්‍යාකාරයට පිහිටා තියෙනවා. ඊළඟ ලක්ෂණය නිග්‍රෝධ පරිමණ්ඩලෝ හෝති. නිග්‍රෝධ පරිමණ්ඩලෝ හෝති කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහයේ උස ප්‍රමාණයටමයි බඹය පිහිටන්නේ බඹය ප්‍රමාණයට උස පිහිටා තියෙනවා ඒ කියන්නේ වට නුගරුකක් ගත්තාම ඒ නුග වෘක්ෂය රියන් 100ක් උසයි නම් අතු හතර විහිදී තියෙන්නේ රියන් 50 50 බැගින් දෙපැත්තට රියන් 100යි. ඒ කියන්නේ ගසේ උස ප්‍රමාණය තමයි අතුපතට විහිදෙන්නේ අතුපත විහිදිච්ච ප්‍රමාණය තමයි උස පවතින්නේ. ඒ වාගේ භාග්‍යවතුන් වහන්සේගේ බඹය ප්‍රමාණයට උස පවතිනවා, උසේ ප්‍රමාණයට බඹය පවතිනවා. ඒකයි නිග්‍රෝධ පරිමණ්ඩලෝ හෝති. ඊළඟට සමවත්තා කන්දෝ හෝති. සමවත්තා කන්දෝ හෝති කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ ග්‍රීවය බෙල්ල සංඛාලයක කරක් වාගේ අස්තිනහර නොපෙනෙන හැටියට මාස ධාතුවෙන් පිරී පවතිනවා. ඊළඟට රසග්ගි සග්ගී හෝති. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ රසනහර 700ම ග්‍රීවේද තුරු දීගෙනයි පවතින්නේ. සාමාන්‍ය මිනිසයන්ගේ ආමාශයට තුරු දීගෙනනේ පවතින්නේ. නමුත් භාග්‍යවතුන් වහන්සේගේ සසනාර හස්තියම ග්‍රීවයට තුරු දීගෙන පවතිනවා. ඊළඟට සීහ හනුතා. සීහ හනුතා කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ හනු යුගලය. දැන් සිංහ රාජයාගේ යටි හනුව කවාකාරයි. භාග්‍යවතුන් වහන්සේගේ යටි හනුවත් උඩු හනුවත් හනු යුගලයේම 12ක් චන්ද්‍ර රේඛාවක් වාගේ කවාකාරයි. ඊළඟට චත්තාලීත දන්තෝ හෝති. එක හනුවක දාන්තයන් 20 බැගින් අනු යුගලයේම තම සතරිත දාන්තයන් පිහිටා තියෙනවා. තම දාන්තෝ හෝති කියන්නේ ඒ දාන්තයන් අතර උස්මිටි පහත් ભેදයක් ඇත්තේ නැහැ. හරියට රිදී පොටක් වාගේ පිහිටා තියෙනවා. අවිවර දාන්තත අවිවර දාන්තත කියන්නේ දාන්තයන් අතර අල්පෙනිතා තරම් ඉඩසක් ඇත්තේ නැහැ. මුතු වැට පෙලක් වාගේ දාන්ත පන්තිය පිහිටා තියෙනවා. ඒ වගේම සුසුක්ක ධාතෝ හෝති. සුසුක්ක ධාතෝ හෝති කියලා සඳහන් කරන්නේ සතර දලදා වහන්සේ කිරි පාටින් සුදු පාටින් බබලමින් පවතිනවා. ඒකයි සුසුක්ක ධාතෝ හෝති. ඊළඟට පහූත ජීවෝ හෝති. පහූත ජීවෝ හෝති කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ ජීවහා ධාතුව බොහොම දිගයි. එවාගේම තුනි නෙළුම් පෙත්තක් වාගේ රත්තරණයි. කොච්චර දිගයිද කියනවනම් භාග්‍යවතුන් වහන්සේට පුළුවනි දිව රෝල් කරලා දෙනා සිඳුරු දෙකන් සිඳුරු පිරිමදින්න පුළුවනි. කොච්චර පළලයිද කියනවනම් මුළු මූණම වහන්න පුළුවන් නෙළුම් පෙත්තක් වාගේ ජීවා ධාතුව රක්තවරණයි. ඒකයි පහූත ජීවෝ හෝති. ඊළඟ බ්‍රහ්මස්වර හෝති. බ්‍රහ්මස්වර හෝති කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ස්වරය අෂ්ටාංග සමන්නාගත බ්‍රහ්මස්වරයයි. විස්සට්ඨ මංජු විඤ්ඤේය සවනීය අවිසාරේ බින්දු ගම්බීර නින්නාදත්තේ වට්ටංගිකෝ සරෝ කියලා අෂ්ටාංග සමන්නාගත බ්‍රහ්මසලයෙන් තමයි භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ ඊළඟට අබිනීල නෙත්තෝ හෝති අබිනීල නෙත්තෝ කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ net දෙක නිල් මණික් දෙකක් වාගේ නිල වර්ණයෙන් බබලමින් පවතිනවා ඒ වගේම ගෝපමුකෝ ගෝපමුකෝ කියන්නේ කෙදවක උපන්නෙල වාසයෙකුගේ වාගේ ඉදිරියටත් පසුපසටත් නිරා නොගිය බොහොම මනෝන්‍ය වූ නේත්‍ර යුක්මය පිහිටා තියෙනවා. ඊළඟ ලක්ෂණය ඇටියට සඳහන් කරන්නේ උන්නා ලක්ෂණත. උන්නා ලක්ෂණතා කියන්නේ තරුවැජයන් වහන්සේගේ නරාතලයේ මැද තියෙන ඌනරෝම ධාතුව. ඒ ඌනරෝම ධාතුව ඇද්දොල් වියට තරම් දිගයි. ඇද රැතෑරියොත් දක්ෂිනාවතව කරකිලා උඩුවක් බලාගෙන පිහිටනවා. ඒකයි උන්නා ලක්ෂණතා. ඊළඟට උන්නීත සීතතා. උන්නීත සීතතා කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ සිරස්තලය දිය මතු පිට හටගත් දිය බුබුලක් වාගේ. ආත්වසින් අස්සිනහර නොපෙනෙන හැටියට මාංශ ධාතුවෙන් පිරී පවතිනවා. ඒ වගේම නලල් තලය බොහොම දිගයි පරලයි. අර රජදරුවන් පලඳනවා උන්නීත පට්ට කියලා විශේෂ ඒ නරල සඳහා ආවරණයක් භාග්‍යතුන් වහන්සේගේ ස්වභාවයෙන්ම ඒ විදිහට පීඩා තියෙන එකයි උන්නීත සීතතා. ඉතින් මේ විදිහට තිරස්සලේ දක්වාම තියෙන මහා පුරුෂ ලක්ෂණ 32ක්. මේ මහා පුරුෂ ලක්ෂණ 32 නිකන් ලැබුණ නෙවෙයි. සාන්තිනායකයන් වහන්සේ බෝධි සම්භාර පුරු කාලය තුල ඒ විෂය සංකේය කල්පලක්ෂය තුල සිදු කළා වූ පින්කම් වල අනුභවයෙන් තමයි මේ කියන මහා පුරුෂ ලක්ෂණ ලැබුණේ. මේ නිසා ඒවා දැනගෙන තිබීම අපි සෑම දෙනාට ඉතා ප්‍රයෝජනවත් වෙනවා. ඒ මොකද ඒ භාග්‍යවතුන් වහන්සේගේ නිර්වාණ මාර්ගයේ තමයි අපි සෑම දෙනාම ගමන් කරමින් දාන සීල භාවනා කියන කුසල ධර්මයන් සම්පාදනය කරන්නේ. මේ නිසා අපිට බොහෝම ප්‍රයෝජනවත් වෙනවා මේ මහා පුරුෂ ලක්ෂණ ලැබුණේ කුමන කුසලයක් නිසාද කියලා දැන ගැනීම. දැන් අපි මුලින්ම සඳහන් කළා භාග්‍යවතුන් වහන්සේගේ ත්‍රිපතුල බෙරසක් වාගේ සමාන සමතල සුපීරි ත්‍රිපතුල. එතකොට මේ සුමිහිරි සුපීරි ත්‍රිපතුල ඇති බව කියන මහා පුරුෂ ලක්ෂණය ලැබුණේ මක් නිසාද? මහා බෝධිසත්වයන් වහන්සේ බෝධිසම්භාර පුරණ 20 සංකේය කල්පලක්ෂය තුල මෞපිය උපාස්ථාන, විලං උපාස්ථාන, සීල සමාදාන පින්කම්, භාවනාමය පින්කම් ආදී අපමණ කුසල් කළා. ඒ කුසල ධර්මයන් කලේ දෙව්ලෝ යන්න හිතාගෙන නෙවෙයි, කඹලෝ යන්න හිතාගෙන නෙවෙයි ලෞතර බුදුබව පතාගෙන. එහෙනම් ඒකට කියනවා අධි කුසල සමාදානය කියලා. එතකොට අධි කුසල සමාදානෙන් කුසල් කරනකොට මොනතරම් මාරක බාධක ආවත් ඒවා කෙරෙහි නොසැලී නොපසුබට වීරයෙන් අප්‍රතිල ධෛර්යයෙන් යුක්තව මහ බෝසතුන් වහන්සේ කටයුතු කළා. සමහර අවස්ථාවල වසවර්ති මාර දිව්‍ය පුත්‍රයා ඇවිල්ලා ගර්ජන තරජන කළා. නමුත් බෝසතුන් වහන්සේ සැලුනේ නැහැ. සියපු පියවර පසුපසට ගත්තේ නැහැ. පින්වතුන් අහලා ඇති කදිරංගාර බෝධිසත්ව චාරියාව. ඒ කතාව අපි කෙටියෙන් කියනවා නම් අපේ බෝසතුන් වහන්සේ බරණැස රාජධානියේ ඊටවරේ පෙළ උපන්නා. කදිරංගාර නමින් ඒ කාලේ බොහෝ දුගියෝ හිටියා. ඒ නිසා බෝසත්තුන් වහන්සේ දානශාලාවක් හදාගෙන දුගී මගී අසරණ අනාථ ආදීන්ට දන් දුන්නා. එය අතර පින්වත්නි දවසා පුදුම සිද්ධියක් වුණා. ගන්ධමාදන කියන පර්වතයේ පසේ බුදුරජාණන් වහන්සේ නම දවස් හතක් සමාපත්තියට සමවැදීතිය නිරෝධ සමාපත්තියට අටවෙනි දවසේ සමාපත්තියෙන් නැගිටලා පින්නපාති වඩින්න තැන බලනකොට කදිරංගාර සිටුවරයේ දානශාලාව පෙනී ගියා. පසේ බුදුරයන් වහන්සේ අහසින් වඩිනවා දානශාලාවට. ඒ වෙලාවේ වසවත්ති මාල දිව්‍ය පුත්‍රයා කල්පනා කළා අද මේ දානි වළක්වන්න ඕන. දානි වළක්වුව පසේ බුදුහාමුදුරුවෝ පිරිනුවම් පානව දානි නැතුව කදිරංගාර සිටුවරයේ දානෙටත් අන්තරායක් වෙනවා. ඒ නිසා වසවත්ති මාල දිව්‍ය පුත්‍රයා මොකද කළේ? බෝසතුන් වහන්සේ පසේ බුදුරයන් වහන්සේ අතර විශාල ගිනි අඟුරු වලක් නැවුවා. සියන් 80ක් පමණ දිග තේරි ගිනි අඟුරු වලක්. මේ බුර බුරා ගිනි දැල් වෙනවා. මනුස්සයෝ කෑකෝ ගහගෙන පාස්සට පැන්නා. ඒ වුණාට උදාරදා තියෙන මහා බෝධිසත්වයන් වහන්සේ දානි භාජන එකතකින් අරගෙන අනිත් අතින් හැන්ද අල්ලගෙන මේ ගිනි අඟුරු වල ගාවට සමීප වුණා. සමීප වෙලා කල්පනා කළා මේ ගිනි අඟුරු වල නිකම්ම වුණා නෙවෙයි. මගේ මේ දානි වළක්වන්න මාර පාක්ෂික දෙවි කෙනෙක් මේක කළේ. ඒ නිසා මේ මවන ලද පුද්ගලයා මට පෙනේවා කියලා ආස දියා බැලුවාම වසවත්ති මාර දිව්‍ය පුත්‍රය දිලේ දිලේ ආසේ ඉන්නවා. ඒ වෙලාවේ බෝසතුන් වහන්සේ ඇසුව තමුන් කවුද? මං තමයි වසවත්ති මාරයා. තමුන්ද මේ ගිනි අඟුරු වල මැව්වේ? ඔව් මම තමයි. ඒ මොකටද? මේ දානි වළක්වන්නේ. මහා බෝසතුන් වහන්සේ කියා සිටිය වසවත්ති මාරයා ඔබ වගේ එක්කෙනෙක් නෙවෙයි. කීයක් නෙවෙයි දහහක් ආවත් මගේ දානි වළක්වන්න බෑ. එහෙනම් බලාගන්න මං දානි පූජා කරන හැටි. එහෙම කියලා බෝසත්තුන් වහන්සේ සත්‍යයක් ක්‍රියා කළා. මං කුඩා කාලේ පටන් කුරුකුඹියේ තරම් සතෙන් මරලා නැහැ. ඒ වගේ මංසතු නූල් පොටක තරම් දෙයක් හොර ඉතින් අරගෙන නැහැ. පිරිසිදුව කුමාර බමතර රැකලා තියෙනවා. ඒ වගේම බොරුවක්, කේලමක්, හිස් වචනයක් කියලා නැහැ. පිනිබිරතරන් සුරාව පානය කළ නැ මේ සත්‍යයි. මේ සත්‍ය බලෙන් මට පසේ බුදුරජාණන් වහන්සේට දානි පූජා කරගන්න ලැබේවා කියලා අදිස්ථාන කරගෙන ගාථාවකින් ආරාධනයක් කළා. පාමම් පතාමි නිරයන් උද්දපාදෝ අවන්සිරෝ නානරින් කරේසාමි අන්ද පින්ඩම් පටිග්ගහ මගේ මේ දානශාලාවට වැඩිය අනුතර පුණ්‍ය ක්ෂේත්‍රයක් බඳු මේ උතුමන් වහන්සේට දන් නොදීන්න මට පුළුවන් කමක් ඇත්තේ නෑ. ඒ නිසා ස්වාමිනී දැන් දානි භාජනෙත් අරගෙන මං ගිනි අඟුරු වල මැද්දෙන් එනවා. මගේ සිරස යටිකුරු වෙන්න පුළුවන් දෙපා උඩුකුරු වෙන්න පුළුවනි. මා වළු වෙලා පිච්චිලා යන්න පුළුවන්. එසේ නමුත් ස්වාමීනි මා කෙරෙහි අනුකම්පාවෙන් මේ දාණය පිළිගන්න සේක්වා කියලා ආරාධන කරගෙන බෝසතුන් වහන්සේ ගිනි අඟුරු වලට පෙන්නනි නමුත් පින්වතනි මහා පොළව දන්නවා ගුණවතාගේ ගුණ සම්පත්තිය මතු අනාගතේ තබන පියවරක් ගානේ නෙළුම් මල් පිපෙන සීපාද යුක්මයක් ඇති මේ මහෝත්තමයන් වහන්සේ දෙපා පිළිගන්න කරත රෝදයතර නෙළුම් මලක ගිනි අඟුරු වල මැද්දේ මතු වුණානේ වතවාසි මාරයට බැරි වුණා මේක මතු වෙන එක වළක්වන්නේ බෝසතුන් වහන්සේ නෙළුම් මල උඩ වැඩ ඉඳගෙන පස්වන ප්‍රීතියෙන් පිනා යමින් පසේ බුදුරජාණන් වහන්සේට දානි පූජා කළා. වසවති මාරය පෙරදිලා පලා ගියා. පලාගෙන හිටපු සෑම දෙනා ඔල්වර සඳමින් සාදුකාර දුන්නා. ඒ වෙලාවේ පසේ බුදුරජාණන් වහන්සේ කෙටියෙන් ධර්ම දේශනා කළා මේ පිරිස බලාගෙන ඉද්දී ආසින් වැඩිය ගන්ධමාදන පර්වතයට. ඒ වෙලාවේ මහ බෝසතුන් වහන්සේ මිනිසයන්ට කියා සිටිය මිනිසුනි කවදාවත් මේ වගේ පින්දාම් කරන්න බිය වෙන්න එපා. මං අද මේ වසවත්ති මාරය පරාජයට පත් කරලා දාන පාරමිතාව පිරුවා. මේ කුසල බලෙන් මතු අනාගතේ මං ලෝතුරා බුදු වෙනවා. ඒ නිසා ඔය සෑම දෙනාම මගේ බුදු පිරිස වෙන්න ප්‍රාර්ථනා කරෙත්තා කියලා හැමෝටම පින් අනුමෝදන් කෙරෙව්වා. බලන්න මේක ජීවිතයක් බෝසතුන් වහන්සේගේ. එහෙනම් ඔය වාගේ පින්කම් කරන අවස්ථාවල මොනතරම් මාරක බාධකාවක් බෝසතුන් වහන්සේවා ගිරේ සැලුනේ නැහැ. අන්නේ නිසා තමයි මේ සුපිහිරි සිරිපත්තු ලැබි බව කියන මහා පුරුෂ ලක්ෂණය ලැබුණේ. එතකොට මේ ලක්ෂණ ආනිසංශය තමයි තථාගතයන් වහන්සේ මැඩ පවත්වන්න කිසිම කෙනෙක් සමත් වන්නේ නැහැ. අභිභවනය කරන්න කිසි කෙනෙකුට හැකියාවක් නැහැ. සිද්ධාර්ථ කුමාර කාලේ කිසිම රජමැති ඇමති කෙනෙකුට අභිභවනය කළ නොහැකි වුණා නේද? බුදු වුණාට පස්සේ රජමැති ඇමති නෙවෙයි මොනම දෙවියෙකුටවත් මාරයෙකුටවත් අභිභවනය කළ නොහැකි උත්මේකුණා නේද වටවති මාර දිව්‍ය පුත්‍රයා බුද්ධත්වයට පත් වෙන අවස්ථාවේ ඇවිල්ලා නොයෙක් විදිහේ ගර්ජන තරජන කළා. එයාගේම නම මහා වැසි වැස්සෙව්වා. නමුත් බෝසතුන් වහන්සේ සිවුරු පොටක්වත් සොලවන්න බැරි වුණානේ. අවසානයේ බෝසතුන් වහන්සේ පොළොවට අත දියු කළා සත්‍යක්‍රියා කළා. වෙසතුරු අධ්‍යවේදී මං හස්වාරයක් මහා පොළව කම්පා කරවමින් දාන පාරමිතා පිරූ බව සත්‍යේ නම් ඒ සත්‍ය බලයෙන් මේ මහා පොළොව මට සාක්ෂි වේවා කියලා පොළොවටට දිගු කරනකොට ජොඩුන් 240000ක් ඝන මේ මහා පෘථුවිය දෙදුරුම් කමින් කම්පා වෙන්න පටන් ගත්තා. ඒ වෙලාවේ ගිරිමේකලාතා ධන ගෑව කියනවා වසවති මාරේ බිම පතිත වුණා මාර සේනාව සීසීකට පලා ගියා. බලන්නතවල කිසිම මාරයෙකුටවත් දෙවියෙකුටවත් අභිභවනය කළ නොහැකි තේජෝ බල පරාක්‍රමයක් ලැබුණෙමක් නිසාද සුපිහිරි සිරිපත්තුල් ඇති බව කියන මහා පුරුෂ ලක්ෂණ ආනිසංශයක් ඇටියටයි ඊළඟ කාරණේ තමයි චක්‍ර ලාංඡනයක් ඇති බව ඒ චක්‍ර ලාංඡනයක් ඇති බව කියන මහා පුරුෂ ලක්ෂණය ලැබුණෙමක් නිසාද මහා බෝසතාණන් වහන්සේ බෝධිසම්භාර පුරණ විෂයාසංකය කල්පලක්ෂය තුල රජ වෙලා සිටියේදී, සිටවරු වෙලා සිටියේදී, එයාගේම සේනාපතිවරු වෙලා සිටියේදී, විහාරාධිපතින් වහන්සේලා වෙලා සිටියේදී, විනිශ්චයකාරවරුන් වෙලා සිටියේදී තමන්ගේ පිරිසට යම් බියසාන්ත්‍රාසයක් ඇති වුණා නම්, හිංසාවක් පීඩාවක් ඇති වුණා නම්, ආපදාවක් ඇති වුණා නම් තමන් එකට මුල් වෙලා බියටපත් වූවන්ගේ බිය සංසිඳෙව්වා. ඒ වගේම ශෝකයටපත් වූවන්ගේ ශෝකය තුනී කළා. දුකටපත් වූවන්ගේ දුක නැති කළා. පීඩාවටපත් වූවන් පීඩාවෙන් අත මිදෙව්වා. අනිත් එක තමයි විශාල පිරිස ඒකරාශී කරගෙන දාන ආදී පින්කම් කළා. ඒ නිසා තමයි මේ චක්‍රලාංඡනය ඇති බව කියන මහා පුරුෂ ලක්ෂණය ලැබුණේ. ඒ ලක්ෂණානිසංසය තමයි මහා පරිවාරෝති තථාගතයන් වහන්සේ මහා පරිවාර සම්පත්තිය ලැබුවා. දෙවියෝද බ්‍රහ්මයෝද නාගයෝද සුපර්ණයෝද ගරුණ්ඩ ගාන්ධාර ආදී සේල්දුම දෙනා එවාගේ භික්ෂු භික්ෂුණී උපාස උපාසික ආදී වශයෙන් විශාල පරිවාර සම්පත්තිය ලැබුණේ මෙන්න මේ චක්‍ර ලාංඡනයක් ඇති බව කියන මහා පුරුෂ ලක්ෂණය නිසායි ඊළඟ කාරණය තමයි ආයත පන්නේ එවාගේම දිගාංගුලි බ්‍රහ්මුජ්ජු ගත්ත ලක්ෂණ තුනක් කියන එක එකට කියන්නේ. එක් ඇඟිලි ඇති බව, එක් විදුම් ඇති බව බ්‍රහ්ම රාජයෙකුගේ මෙන් ඍතු ශරීරය පිහිටීම මේ ලැබුණේ මක් නිසාද මහා බෝසතාණන් වහන්සේ බෝධි සම්භාර පුරණ කාලවල ප්‍රාණඝාතයෙන් වැළකී තියෙනවා අවියා උදවලින් එවාගේම ධනු මුගුරු වලින් ගල් කැට කැබිලි ආදීන් සතුන් ඝාතනය කිරීමෙන් වැළකී තියෙනවා ප්‍රාණඝාතයේ ආදීනව දැනගෙන සියලුම සත්වයන්ට අභය දාණය ලබා දීලා තියෙනවා සිය ඇතිරෙන, ගොඩ ඇතිරෙන, ආසය ඇතිරෙන සියලුම සත්‍යයන් අභේදානිය ලබා දීලා තියෙනවා. ඒ නිසා තමයි මේ කියන මහා පුරුෂ ලක්ෂණ ලැබුණේ. එහෙනම් මේ ලක්ෂණ ආනිසංසය තමයි තථාගතයන් වහන්සේට දීඝායුකෝ හෝති දීර්ඝාව සම්පත්තිය ලැබුණා. අපේ සාන්තිනායකයන් වහන්සේ පහළ වුණේ මනුෂ්‍යයන්ගේ පරමාවතාවු 100 කාලේ. නම බුදුවරයන් වහන්සේලගේ සිරිත තියෙන්නේ ආවුසෙන් පහෙන් හතර ගුණයයි වැඩ ඉන්නේ. ඒ කියන්නේ අවුරුදු 80යි. ඒ අනුව අවුරුදු 80ක කාලය තුල තථාගතයන් වහන්සේට ජීවිත හානි කරන්න කිසි කෙනෙකුට පුළුවන් කමක් නැහැ. දේවදත්ත ඉස්තවිරයන් විසින් නාලාගිරිය ඇතා එව්වා, දුනු ආයන් එව්වා, ගල් පෙරළුවේ කිසිම දෙයකින් ජීවිත හානිය කරන නොහැකි වුණේ මෙන්න මේ කියන ලක්ෂණ තුනේ ආනිසංශයක් ඇටියටයි. ඊළඟ කාරණය තමයි මුදුතලුණහත් පාදෝ හෝති ජාලහත් පාදෝ හෝති ඒ කියන්නේ දහස් වාරයක් පෙළු පුළුන් රොදක් මෙන් මුදුමල අතුල්පතුල් පිහිටීමයි ඇඟිලිවල පිහිටීම ජනෙල් පුවරුවක ජනෙල් කෝරුමෙන් පිහිටීමයි ඒ කුමන කුසලයන් නිසාද මහ බෝසතුන් වහන්සේ බෝධි සම්භාර පුරණ කාල තුලදී ලෝක සත්‍යයට දානය ප්‍රිය වචනය අර්ථචර්යාව සමානාත්මතාව කියන මේ සතර සංගාවස්යෙන් ලෝක සත්‍යයට අනුග්‍රහ කරලා තියෙනවා ඒ නිසා තමයි මේ කියන ලක්ෂණ දෙක ලැබුණේ. එතකොට මේ ලක්ෂණ ආනිසංසය තමයි සුසංගහිත පරිජනෝ හෝති. භාග්‍යවතුන් වහන්සේ රැකියාව ලැබුණා තමන්ගේ ශ්‍රාවක පිරිසට අවශ්‍ය කරන ධර්ම සංග්‍රහය නිසි ආකාරයෙන් කරන්න. ඒ තමයි ලක්ෂණ ආනිසංසය. ඊළඟ කාරණේ තමයි උස්ස සංකපාදෝ හෝති උද්දග්ග ලෝමෝ හෝති. ඒ කියන්නේ ගොප්මාංශේ තරම කුසින් පිහිටීමයි උඩුවක් බලාගෙන පිහිටි රෝම ධාතු ඇති බවයි. මේ මහා පුරුෂ ලක්ෂණ දෙක ලැබුණේ කුමන කුසලයන් නිසාද? මහා බෝසතාණන් වහන්සේ බෝධි සම්භාර පුරණ විෂයාසංකේය කල්පලක්ෂය තුල රජවරු වෙලා සිටියදී, හිතවරු වෙලා, සේනාපතිවරු වෙලා සිටියදී තමන්ගේ පිරිසට අර්ථයෙන් ධර්මයෙන් නොමසරුව ධර්ම සංග්‍රහය කරලා තියෙනවා. ඒ ඇත්තන්ගේ සද්ධාව, සීලය, සුතය, ත්‍යාගය, හිරි, ඔත්තපාදී මේ ಗುಣධර්මයන් වැඩෙන ආකාරයට බෝසතුන් වහන්සේ නොමසුරුව ධර්ම දේශනා කළා තියෙනවා, ධර්ම සංග්‍රහය කළා තියෙනවා. ඒ නිසා තමයි මේ කියන මහා පුරුෂ ලක්ෂණ දෙක ලැබුණේ. එතකොට මේ ලක්ෂණ ආනිසංශය තමයි තථාගතයන් වහන්සේ දෙවියන් බ්‍රහ්මයන් අතර අග්ගෝ හෝති, ජෙට්ඨෝ හෝති, ශෙට්ඨෝ හෝති උත්තමෝ හෝති පවරෝ හෝති පාමුකෝ හෝති තථාගතයන් වහන්සේ අග්‍රභාවයට පත් වුණා ජේෂ්ඨ භාවයට පත් වුණා ශ්‍රේෂ්ඨ භාවයට පත් වුණා උත්තම වුණා ප්‍රවර වුණා ප්‍රධාන භාවයට පත් වුණා ඒ තමයි ලක්ෂණානිසංශය ඊළඟ ලක්ෂණය ඒනි ජංගෝ හෝති ඕලමුවන්ගේ කෙන්ඩාමෙන් ජංගායුගලය කෙන්ඩා මාසය පිහිටීම කුමන කුසලයන් නිසාද මහා බෝසතුන් වහන්සේ සසර ගමනේදී සිල්පසාත්‍ර භාෂා ඥාන කලා උගන්වන ගුරුවරයෙක් හැටියට සිටියේදී එයාගේම වැඩිහිටියෙක් හැටියට සිටියේදී ඒ සිසු දරු දැරියන්ට ගුරු මුස්තියක් නොතබා නිසි ආකාරයෙන් අධ්‍යාපනය ලබා දීලා තියෙනවා. ඒ ඇත්තන සුදුසු වේලාවට අධ්‍යාපනය ලබා දීලා තියෙනවා. ශිෂ්‍යයෙක් ඇටියට ගෙවන දුක්ඛිත ජීවිතය හැමදාම කටුක බව තේරුම් අරගෙන ඒ ඇත්තන්ට ඒ ඥාණය තිල්පසාත්‍ර මනමින් ලබා දුන්නා. ඒ නිසා තමයි මේ කියන ඒනි ජංගෝ හෝති කියන මහා පුරුෂ ලක්ෂණය ලැබුණේ. ඒ ලක්ෂණානිසංසය තමයි තථාගතයන් වහන්සේට අවශ්‍ය කරන ඒ ශ්‍රමණ පරිස්කාරාදී සියල්ලම නිසි වේලාවට ලබන උත්තමයන් වහන්සේ නම බවට පත් වුණා. ඒ තමයි ලක්ෂණානිසංසය. ඊළඟ කාරණය තමයි නිග්‍රෝධ පරිමණ්ඩලෝ හෝති ආජානුලම්බී හත්තෝ හෝති. ඒ කියන්නේ උස ප්‍රමාණයට බඹය පිහිටීමයි බඹය ප්‍රමාණයට උස පිහිටීමයි. ඒ වගේම සිතගෙන දෙදෙන පිළිමදින්න පුළුවන්කමයි. මේ ලක්ෂණ දෙකම ලැබුණ එක කුසලයන් නිසා. ඒ කියන්නේ බෝසතාණන් වහන්සේ සසර ගමනේ බෝධිසම්භාර පුණ්‍ය කාල තුල සුදුසන්ට සුදුසු තැන ලබා දීලා තියෙනවා. අද වෙන සුසුකෙනාට රාජ්‍ය ලබා දීලා තියෙනවා. අගමැති වෙන සෝසුගෙනාට අගමැතිකම ලබා දීලා තියෙනවා. ඒ වගේම විනිශ්චයකාර තනතුර සෝසුගෙනාට ඒ තනතුර දුන්නා. කොටිම කියනව නම් පාලවල් සුද්ධ පවිත්‍ර කරන්න පුළුවන් කෙනාට පායවා බලලා තමයි තනතුරු දීලා තියෙන්නේ. ඒ නිසා තමයි මේ කියන මහා පුරුෂ ලක්ෂණය ලැබුණේ සුදුස්සන්ට සෝසු තැන ලබා දීම නිසා. එතකොට මේ ලක්ෂණ ආනිසංශය තමයි තථාගතයන් වහන්සේ විශාල ධනස්කන්ධයකට හිමිකම් කියන උත්මේ බවට පත් වුණා. මේ ජීවිතයේදී උපන්න දවසේම සතර මහා නිදාණය පහළ වුණා අපිරවත් නුවර සතර වාහල් දොරකොඩ. ලෞතර බුදු වුණාට පස්සේ සත්තර ධනස්කන්ධයෙන් අග්‍රභාවයට පත් වුණා. තථාගතයන් වහන්සේ තරම් සද්ධා ධනය, සීල ධනය, සුත ධනය, ත්‍යාග ධනය, ප්‍රඥා ධනය, ඉදි ධනය, ඔත්තප්ප ධනය මේ සත්තාරි ධනස්කන්ධයට අග්‍ර කෙනෙක් නැහැ. එහෙනම් තථාගතයන් වහන්සේ සත්තාරි ධනස්කන්ධයට අග්‍ර කෙනෙක් බවට පත් වුණේ මෙන්න මේ කියන මහා පුරුෂ ලක්ෂණ දෙකේ ආනිසංශයක් ඇටියටයි. ඊළඟ ලක්ෂණය තමයි කෝසෝහිත වත්ත ගුය්‍යෝ හෝති. ඒ කියන්නේ තථාගතයන් වහන්සේගේ පුරුෂ ව්‍යංජනය කුසඹ රාජයේ ලිංගයෙන් පිහිටා තිබීම කෝසයෙන් වැසුණු ලිංගයක් ඇති බව ඒ කුමන කුසලයන් නිසාද මහා බෝසතාණන් වහන්සේ බෝධිසම්භාර පුරණයේ විද්‍යාසංකේය කල්පලක්ෂය තුලදී අසමගිය වූ දෙමාපියන් සමගි කරවල තියෙනවා. අවුරුදු ගණන්, අවුරුදු දහස් ගණන්, අවුරුදු ලක්ෂ ගණන් අසමගි වෙලා සිටිය අමුතැමියන් සමගි කරවල තියෙනවා. ඒ වගේම දුවදරුවෝ සමගි කරවල තියෙනවා. සහෝදර සහෝදරීවරු සමගි කරවල තියෙනවා. ඒ ඇතන්ගේ අගුණ පැත්ත වසා දමලා ගුණ පැත්ත ඉදිරිපත් කරලා නොයේ කරුණු කියලා ඒ ඇතන් සමගි බවට සමාදාන බවට පත් කරලා තියෙනවා. ඒ නිසා තමයි මේ කියන මහා පුරුෂ ලක්ෂණය ලැබුණේ. එතකොට මේ ලක්ෂණ ආනිසංශය තමයි තථාගතයන් වහන්සේ පහූති පුත්තා බොහෝ දරුවෝ ලබන උත්මේකුණ. ලක්විදි රජ වුණා නම් පුතුන් දහසක් ලබන්න පුළුවනි. බුදු වුණාට පස්සේ පුතුන් දහසක් නෙවෙයි අසංකේය අප්‍රමේය දරු පිරිසක් ලබන මහා පුණ්‍ය භාග්‍යයෙන් සමන්නාගත උත්තරමයන් වහන්සේ නම බවට පත් උනේ මෙන්න මේ කියන මහා පුරුෂ ලක්ෂණ ආනිසංශයක් ඇටියටයි. ඉතින් මේ විදිහට එකක් එකක් ගානේ කිව්වහම මේ මහා පුරුෂ ලක්ෂණ පිළිටන විශේෂ හේතු කාරණා රාශියක් තියෙනවා. ඉතින් කාල වේලාව අනුව මීට වැඩිය කරුණ ඉදිරිපත් කරන්න වෙලාව නෙමෙයි. මේ නිසා ඉදිරි ධර්ම දේශනාවකදී ඒ ඉතිරි මහා පෝෂ ලක්ෂණ ලබන්න හේතු වෙච්ච කුසලය ඒ ලැබීමෙන් තථාගතයන් වහන්සේට ලැබුණු ලක්ෂණ ආනිසංසයත් අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තථාගතයන් වහන්සේට සෑම පුරුෂ ලක්ෂණයක්ම ලැබිලා තියෙන්නේ සතර ගමනේදී පුරණ ලද සිදු කරන ලද පින්කම් වල අනුභව බලයෙන්ුයි ඉතින් ඒ අනුව සලකා බලනකොට අපේ තථාගතයන් වහන්සේගේ රූපකාය සම්පත්තිය මෙපමණනම් ධර්මකාය සම්පත්තිය ගැන කවර කතාවක්ද අනන්ත පරිමාණ වූ ධර්මකාය සම්පත්තියකින් තථාගතයන් වහන්සේ සමන්නාගතයි නේද මේ විදිහට සලකා බලනකොට අපි සරණ ගිය සාතුන් වහන්සේ එසේ මෙසේ උත්තමයන් වහන්සේ නමක් නොවේයි දේවාති දේව වූ සක්‍රාති සක්‍ර වූ බ්‍රහ්මාති බ්‍රහ්ම වූ ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමයි අපි සරණ ගිහිල්ලා තියෙන්නේ. මේ නිසා ඒ තථාගතයන් වහන්සේ පිරිනිවන් වැඩම කරලා අදට අවුරුදු 2563ක් ගත වුණත් ඒ බුදු බලය බුදු මහිමේ තාම ජීවමානයි. මේ ලෝක ධාතුවේ නෙවෙයි අනන්ත තක්කලවල පවා තාමත් ඒ බුදුරැස් මාලා මේ මොහොත වන විටත් වේදමින් පවතිනවා කියනක ධර්මයේ සඳහන් වෙනවා. මේ විදිහට සලකා බලනකොට වසර 5000ක් වෙනකම්ම ශ්‍රී ලංකා දීපයේ තමයි තථාගතයන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා වෙලා පවතින්නේ. ඉතින් එවැනි ධර්මදීපයක ඉපදිලා කාන්තිනායකයන් වහන්සේගේ බුද්ධ වචනේ පිළිටාගෙන මේ සිදු කරන කුසල ධර්මයන් ඒකාන්තයෙන්ම අප සෑම දිනාට මහත්ඵල මහත්ආනිසංස භාවයට පත් වෙනවා. ඒ නිසා ඉදිරි ධර්ම දේශනාවකදී බලාපොරොත්තු වෙන මේ ලක්ෂණ සූත්‍රය දීර්ඝව කිය යුතු නමුත් මේ වේලාවේ පමණින් තමයි මේ මහා පුරුෂ ලක්ෂණ ඒ මහා පුරුෂ ලක්ෂණ කීපයක ආනිසංස පැක්ෂයත් කුසල කර්මත් අපි ඉදිරිපත් කරන්නට යෙදුනේ ඒ නිසා අපි මේ අවස්ථාවේ මේ සෑහීමකටපත් වෙන අතර ඉදිරි ධර්ම දේශනාවකදී ඒ ඉදිරි ධර්ම කාරණා ශ්‍රවණය කර ගැනීමට අපි සූදානම් වෙමු. ඒ නිසා මේ රැස් කරගන්න සෑම කුසලයකම ආනුභාව බලයෙන් අප සෑම දිනාටම බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ නිවේසන තී පැමිණ වැඩිය අජරාමර සාන්තමා මහ නිවනින් සැනසෙන්නම හේතු වේවා වාසනාව වේවා කියා ප්‍රාර්ථනා ඇති කරගනිමු සාදු සාදු සාදු ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සම්බුද්ධ ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සම්බුද්ධ දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සම්බුද්ධ ශාවකං තිරං රක්කන්තු තං සදා සීලක පීඨා ධර්ම ශ්‍රවණය කිරීමෙන් රසෝ කුසලානුභා බලයෙන් සෑම දිනාට අමා සැපතම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු සාදු සාදු සාදු දීඝනිකායේ ලක්ෂණ සූත්‍රය ඇසුරෙන් එම උතුම් වූ ධර්මානුශාසනා පවත්වා වදාළ ගරුතර ධර්මදේශක ආනන් වහන්සේ කලුතර නාගොඩ ගල්ලස්ස ශ්‍රී ජිනවංශ යෝගාශ්‍රම වාසී පූජනීය ගලමඩ සම්බුද්ධාලෝක ස්වාමීන් වහන්සේ සම්බුදු දහම ලොවේ ප්‍රචලිත කිරීමට උන්වහන්සේ සිදු කරන මෙම උතුම් වූ ශාසනික මෙහෙවර ඉදිරියටත් කරගෙන යාමට අවශ්‍ය ශක්තිය සහ ධෛර්යය ලැබේවා. තෙරුවන් සරණේ ආශිර්වාදයේ සහ සියලුම දෙවි රැකවරණ උන්වහන්සේට ලැබේවායි අපි සාදු නදින් ආශිර්වාද කරමු. සාදු සාදු සාදු ඔබටත් පුළුවන් මෙවන් උතුම් වූ ධර්මානුශාසනාවක ඉදිරිදායකත්වයක් ලබා ගැනීමට අමතන්න ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ අපගේ ආගමික අංශයට දුරකථන අංකය 0.112 697140 සදහැවතුනි ඔබ සැමටම සම්මා සම්බුදු සරණයි